නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උලාසනේ වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසර අනුකූප සියලුම යෝගාවචර පිළිසකින් අවසරයි අපි මේ තාකල් දවස් කීපයක්ම කීපයක්ම සංසාරයේ කරකැවෙන ස්වરૂපයත් විපස්සනාවෙන් ඒ සංසාරයේ විසම චක්‍රය බිඳෙන හැටි ඒ විසම චක්‍රයට පහර දෙන හැටි සම්බන්ධ කරලා ධර්ම දේශනා කීපයක් පවත්වන්න යෙදුණා. ඒ අනුව මේ සංසාරයේ කරකැවිල්ල වටය අනුකුඩා කොටස් වලට කඩාගෙන කෙලස් වටය කම්ම වටය විපාක වටය වශයෙන් නොසිඳ කරකැවෙන ආකාරය අපි මූල ධර්ම ඒ කියන්නේ බුද්ධ දේශනාව ඉදිරිපත් කරගෙන අපි අපි එදිනෙදා අත්දකින්න දේවල් භාවනානුයෝගීව අත්දකින්න දේවල් සහ එදිනෙදා ජීවිතයේ දේවල් කියන අත්දැකීමත් පොතේ දැනීමත් කියන මේ දෙක මිශ්‍ර කරගෙන අපි දැනට සෑහෙන කරුණු ප්‍රමාණයක් මුදුන්පත් කරගෙන තියෙනවා. අදත් කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ පිළිබඳව තවදුරටත් යෝගාවචර ජීවිතයකට මූලධර්ම පැත්තෙන් අත්දැකීම් පැත්තෙන් සම්බන්ධ වෙන ආකාරයක් ප්‍රයෝජන ගන්න පුළුවන් ආකාරයක් මතක් කර ගන්නයි මේ තාක් විස්තර කරපු විස්තරවල සඳහන් වෙන විදිහට මේ ඉන්ද්‍රිය හය තුල ඒ කියන්නේ ඇහ කන නාසය දිව ශරීරය හිත කියන මේ ඉන්ද්‍රිය ධර්ම හය තුල දෙවේලේ සිදුවෙන සංසිද්ධිය වැඩපිළිවෙල ඇත්ත ඇති හැටියෙන් වෙන වෙලාවේ අස්පනා පිට මෙන්න මේකයි වෙන්නේ කියලා පූර්ව දැනීමක් නැතිකම නොදැනීම වශයෙන් අපි තේරුම් අරගත්තා. යන්තාක් ඒ දකින්න වේලාවේදී ආහන වේලාවේදී ආග්‍රහණ කරන වේලාවේදී රස බලන වේලාවේදී ස්පර්ශයක් ලබන වේලාවේදී හිතට හිතවිල්ලක් කල්පනාවක් නැගෙන වේලාවකදී ඒ පිළිබඳව පූර්ණ අවධානයකින් හොඳ එල්ලේකින් නැවත නැවතත් එයි විස්තර සහිතව පූර්ණ සිද්ධිය දැක බලා ගනිමි කියන පූර්ණ අවදිමත් භාවයකින් ඒ අහන දකින වාරයක් භාවනාවට හසු කරගත්තේ නැත්නම් මානසිකාරයට ලක් කරගත්තේ නැත්නම් ඒ ඇහිම් වාර දැකීම් වාර අසම්පූර්ණව දැකීමෙන් ගෙවිලා එතන පවතිනා වූ යථා ස්වરૂපය දැක ගැනීමට නොලැබෙනවා ඇහිීමේදී ඇත්තා වූ නාම ධර්ම රූප ධර්ම මේකය කියලා විෂද භාවයක් නැතුව යන. ඒ වාගේම මේ අඩුවට දැකපු, භාගිත දැකපු, දෙකඩ හිතින් දැකපු, වික්ෂිප්ත හිතින් දැකපු මේ නාම රූප භාගිත දැකපු එක එකිනෙකා කෙරෙහි වැඩ කරන ආකාරයක්වත් <clears throat> විෂදව දැක ගන්නවා කියන එක හිතා ගන්න බැරුව යනවා. ඒක උත්සාහ කර නැත්නම් හොඳට දන්නවා. ඒ විදිහට ඇත්තා වූම නාම රූප ධර්මයෝ එකිනෙකා විසෙයි හේතුඵල වශයෙන් බලපවත්වන්නා වූම මේ නාම රූප ධර්මයෝ ඒ වේලාවේදී අස්පනා පිට අවදි විසියකින් නොපසුබස්නා වීරියකින් අප්‍රමාදීව බැලුවේ නැත්නම් මේ විසයෙහි නොදැනීම ඇතිදී ඇති හැටියට නොදැනීම සිද්ධ වෙන නිසා නාම රූප හේතුඵල සම්බන්ධතා ඒ අනුව ඉදිරියට දැකීමෙන් පහළ වෙන්නා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනා වූ ඥාන වෙනුවට විපස්සනා වෙනුවට මෙහි නිට්ටය භාවයක් දකිනවා දුක්ඛ ස්වરૂපේ වෙනුවට සුඛ ස්වરૂපයක් දකිනවා මෙහි යත්තා වූ අනාත්ම වූ අසරණ වූ තමන් විසේ පවත්වන්න බැරි ස්වરૂපේ වෙනුවට මමය මාගය මම මෙය කරමිය කියන විදිහේ මහා ආත්මවාදයක් හිතට එනවා. මේ විපල්ලාසය තමයි දෙවේලෙ සිද්ධ වෙන්නේ මානසිකාරේ නැති තාක්ක. මේ නිසා තේරුම් තේරෙන් යන දේ තමයි යම් තාක් යම් ක්ෂණයක් යම් ක්ෂණ රාශියක් වෙලා අපි ඉදිරිපත් වෙන දේ ඍජුව දකිමින් පූර්ණ හිතින් දකිමින් සම්පූර්ණ වීර්යයෙන් එල්ලේකින් දකිමින් ගත වෙන්නේ නැත්නම් ඒ තාකල් නොදැනීම නොදැකීම සිදුවේ. ඒ නොදැකීම ඒ නොදැනීම නිසා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ආර්ය විනයේ දුක්ඛයයි කියලා ගත්ත මේක සුඛයයි කියලා ගන්න. එතකොට තෘෂ්ණාව තණ්හාව ඇති වෙනවා. මේ තණ්හාව අපි එදා දැනගත්ත විදිහට ලෝභයේ ස්වરૂපය සාමාන්‍ය ලෝභ ස්වરૂපය මේ තණ්හාව ඇති වෙන මොහොතේ පවතින වේලාවට එතර ඝන බහල දැඩි ගොරෝසු ස්වરૂපයක් නැහැ. නමුත් අර මුලින්ම පවතිනා වූ අවිද්‍යාව නිසා මේ තණ්හාව තණ්හාව දිහාවටම නිතරම වැඩෙමින් පවතිනකොට ඒ ආසාව දැඩි ආසාවක් බවට දැඩිව ගන්නා දෙයක් බවට දැඩි ලෝභයක් බවට පත් වෙනවා. එතකොට මේ විෂයෙහි උපාදානය දැඩිව ගැනීම ඇති වෙනවා. මේ ඇහැ මගේය මමය මේ ඇහැ සුඛය සුභය දැකීම සුඛය සුභය කියලා ඒ විශේෂ විශාල උපාදාන රාශියක් පහළ වෙනවා. ඇසීම විශේෂ කන වශයෙන්, ශබ්ද වශයෙන්, ඇසීම වින්දන වශයෙන්, සුඛය සුභය වශයෙන්, මමය මාගේය වශයෙන් මේ අත්දකින්න දේ කාම වශයෙන් උපාදාන වශයෙන් ගන්නව නැත්නම් මම මාගේ කියනා වූ දිට්ටි වශයෙන් උපාදාන කරගන්න. මේ නිසා දිවේලේම මේ අවිද්‍යාවේ නොසිඳී වැඩිම සිද්ධ අවිද්‍යාව කියනා වූ ඇත්ත ඇති හැටිය නොදැකීම නාම රූප ධර්ම නාම රූප ධර්ම වශයෙන් නොදැකීම හේතුඵල ධර්ම වශයෙන් නාම රූප සම්බන්ධතාවයෙන් නොදැකීම මේ විදිහටම නාම රූප ධර්මයන්ගේ පවතිනා වූ අනිත්‍ය භාවයේ දුක්ඛ ස්වરૂපය අනාත්ම ස්වરૂපේ නොදැකීම නිසා මේ දුකට හේතු වෙන්නා වූ දුක ගෙන දෙන්නා වූ මේ නාම රූප ධර්මයෝම සුඛයයි වඩා තනා ගන්නවා මේ විදිහට සුඛ වශයෙන් අරගෙන මේ නාම රූප ධර්ම තනා වඩා ගැනීම නිසා අපි තෘෂ්ණාවෙන් බැඳීගෙන දුකෙන් දුකටපත් වෙනවා අඳුරෙන් අඳුරට යනවා සංසාරයේ මූලික අඩිතාලම වෙන කෙලෙස් වටය නොසිඳී පවතිනවා. අවිද්‍යාව නොසිඳී පවතිනවා. තණ්හාව නොසිඳී පවතිනවා. ඒ අනුව උපාදානෙ නොසිඳී පවතිනවා. මේ විදිහට අවිද්‍යාව, තණ්හාව, උපාදාන වශයෙන් දිගට නොසිඳී පැවතීම නිසා චතුරාර්ය සත්‍යයේ විසයෙහි අපි මුලා වෙච්ච භාවයටපත් වෙනවා. පිරිසිඳ දැකගත යුතුයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මේ නාම රූප ධර්ම ස්කන්ධය අපි නොපිරිසිදුව දැකීම නිසා දෙකඩ හිතින් දැකීම නිසා අමනසිකාරයෙන් දැකීම නිසා අසතියෙන් දැකීම නිසා එළඹ සිටි සියක් නැතුව දැකීම නිසා ඒ විෂයෙහි තණ්හාව උපදිනවා. ඒ දැකීමම අපි මේ තාකල් විස්තර කරගත් ආකාරයට තණ්හාවට හේතු වෙනවා. ඒ නිසා දුක්ඛ සත්‍යය හරි හැටියට නොදැකීමයි සමුදය සත්‍යය. නැත්නම් තණ්හාවට හේතු. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබිලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ තාක්කල් පැහැදිලිව නිර්වද්‍ය ලෙස මේ සිදුවෙන ඇහිම් දැකීම් වාර වශයෙන් අප්‍රමාදී වෙන්න කියලා තියෙද්දි ඒ පිළිබඳව අප්‍රමාදී නොවීම නිසා මේ ඇසීම් දැකීම් වාර සියල්ලක්ම සුඛ සුභ වශයෙන් ගැනීමෙන් අපි අවිද්‍යාවත ආවැඩීමක් කරනවා අවිද්‍යාව නොසිඳී පවත්වනවා ඒ අවිද්‍යාව නොසිඳී පැවැත්ම නිසා මේ දුකට හේතු වෙනා වූ නාම රූප ධර්ම සුඛයයි තණ්හාවෙන් ගන්නවා එතකොට සමුදේ සත්‍යය නොසිඳී පවතිනවා තෘෂ්ණාව eh, නොසිඳී පවතිනවා මේ විදිහට තෘෂ්ණාව නොසිඳී පැවතීම නිසා මේ නාම රූප ධර්මයන්ගේ Nirodhaය නාම රූප ධර්මයන්ගේ ගෙවි යෑම නාම රූප ධර්මයන්ගේ සංසිඳීම අපට දුකක් බවට පත් වෙනවා මරණයක් වගේ පේනවා මහා කරදරයක් වශයෙන් පේනවා ඒ නිසා නිවන ඈතින් ඈතට යනවා අපි දැන හෝ නොදැන මේ නාම රූප ධර්ම වඩන්න බැරි දෙයක්. මේ නාම රූප ධර්ම ධර්මානුකූලව ඇතිවීමෙන් නැතිවීමෙන් යන දේ. ඒ දේ දැකගන්න කියලා බුදුරජාණන් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍ර ආර්ය પરම්පරාව උපදෙස් දෙද්දී අපි මේ දේ ප්‍රධාන වශයෙන් නොදැකීම නිසා නොදන්නා නිසා අපි ඒ නාම රූප ධර්ම දැඩිව ගන්න හදනවා. ආසාවෙන් ඇහැ මගේ කර ගන්න හදනවා. රූප මගේ කරගන්න හදනවා. මේ ක්ෂණික වූ ඇහත් ක්ෂණික වූ රූපයත් නිසා පහළ වෙනා වූ ක්ෂණික වූ වේදනාව මිහිරි වේදනාව දික් කරගන්න උත්සාහ කරනවා. පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඒ વિશે ව්‍යාපාර කරමින් උප්පන්න තාලෙටම මැරිලා. මේ නිසා නිරෝධ සත්‍යය නිවන ඈතින් ඈතට පියාසලනවා. දැක ගන්න බැරි වෙනවා. ඒ අනුව සමුදේ සත්‍යයේ මාර්ග සත්‍යයේ වශයෙන් ආර්යයන් වහන්සේලා පාවිච්චි කරපු අපේ මේ බුද්ධ කල්පේ පළමුවෙනිම පහළ වුණා වූ මේ මහා කල්යාණ මිත්‍රයන් වහන්සේ විසින් මේකයි මිදීමේ මාර්ගය කියන යමින් දේශනා කරන්න දෙන චතුරාර්ය සත්‍යය දිලිහිලා. චතුරාර්ය සත්‍යයේ විශේෂයෙන්ම අවසාන වශයෙන් මාර්ග සත්‍යය දිලිහිලා. මොකද ඒ අර ආකාරයට ඇහිම් වාර දැකීම් වාර වශයෙන් දවස පුරා ගත වෙන ක්ෂණයක් ක්ෂණයක් පාසා අප්‍රමාදී වෙනවා වෙනුවට ඒ විෂයේ ප්‍රමාද වෙලා කුසීත වෙලා වීරිය මඩව ගත කිරීම නිසා ඇත්ත ඇති හැටියට නොපෙනී යනවා ඒ නිසා දුකට හේතු වෙන්නා වූ නාම රූප රාශියක් සුඛ සුභ වශයෙන් බදාගෙන ඒ විසේ කටයුතු කිරීම නිසා ඒ පුද්ගලයාට දීර්ඝ සංසාරයක් පවත්වන යන මේ වට තුන බිඳීම සදාකාලික විඳීම මතු නොවන විදිහට ඒකාන්ත වශයෙන් විඳීම කොහොම වෙතත් ඒ ක්ෂණයේ තදංග නිරෝධයක්වත් නැතුව මේ තදංග නිරෝධය කියලා කියන්නේ අරමුණ විශේෂයි හරියට හිත එල්ල වෙලා වැටුණා ඒ ක්ෂණයේ ඒ අරමුණ හිතට උපම් ප්‍රකටව පේනවා. නාම ධර්ම ප්‍රකට වෙනවා. රූප ධර්ම ප්‍රකට වෙනවා. එහෙම නාම රූප ධර්ම ප්‍රකට වෙන මේ ක්ෂණයකදී ඒ නාම රූප ධර්ම දිහා මේ තමයි සත්‍යය මේ තමයි යථා භූතය කියලා තේරුම් ගනිමින් සාදරයෙන් ඒ વિશે පවත්නවන ඒ හිත මේ නාම රූප ධර්ම අතර සම්බන්ධතාවයේ දකිමින් මේ නාම රූප ධර්ම වල විශේෂ වේගවත් යොසුළු ඇතිවීම නැතිවීම දකිමින් මේ නම් මොන සපද්ද කියලා ඒ વિશે අමතක කරලා නැත්නම් තෘෂ්ණාව අඩු කරන බැඳීම් අඩු කරන ස්වරූපයක් ඇති කරලා දෙනවා. එතකොට ඒ හිත කිසිම කෙලෙසයකින් කෙලෙසිලා නැහැ. නිරෝධ හිත. ඒ හිතේ නාම රූප ධර්ම කියනා වූ දුක්ඛ සත්‍ය පරිඤ්ඤය වශයෙන් දකිමින් පවතිනවා. අරමුණට එල්ල දාලා එල්ල වෙලා තියෙන පිරිසිදු හිතක් කියලා කියන්නේ ඒ අර හිතින් අරමුණ රූප ධර්මයක් විදියටත් හිත නාම ධර්මයක් විදියටත් නාම රූප ධර්ම ඇත්ත ඇති හැටියෙන් දැකීම නිසා දුක්ඛ සත්‍යය පරිඤ්ඤයයි පිරිසිඳ දැනගත යුතුයි සම්පූර්ණයෙන් දැනගත යුතුයි කියන කෘත්‍ය සිටීමේ පවතී. එහෙම සිටීමෙන් පවතිනවා නම් ඒ රූපය විශේෂයි ඒ අරමුණ විශේෂයි රාගයක් පහළ වෙන්නේ මේක භාවනා කරන ඇත්තෝ මේ වෙනකොටත් අත්දැකපු දෙයක්. හිත අරමුණ කියවමින් හදාරමින් ස්පර්ශ කරමින් පවතිනා මිසක් එතන තණ්හාවකට ඉඩ නැතුව යනවා. ඒ නිසා කෙලස් ඒ අවස්ථාවට පහළ වෙන්නේ නැහැ. නැත්නම් සමුදේ සත්‍යය පැන නගින්න ඉඩක් නැතුව යනවා. මේ සමුදේ සත්‍යය තදංග වශයෙන් ක්ෂණ වශයෙන් අවකාශ නොලැබීම නිසා ඒ ක්ෂණය නිරෝධයට බර ක්ෂණයක් වෙනවා. තදංග නිරෝධයක් බුද්ධි මේ තදංග නිරෝධයක් බුද්ධ විදින කෙනා තේරුම් අරගන්නවා. ඒ තදංග නිරෝධයට හේතු වෙන්න මොනතරම් පෙළගැස්ම මොන විදිහේ මාර්ග ඥාන මාර්ග අංග ඒට සම්බන්ධ වෙනවද කියලා ඒ තදංග වශයෙන් ක්ෂණ ක්ෂණ වශයෙන් භාවනාව දියුණු වෙන්න දියුණු වෙන්න ඔක්ක වැටෙන්න පටන් ගන්නවා. නමුත් යම් කිසි කෙනෙක් අර කියාපු විදියට උපදේශ දන්නෙත් නෑ, ගරු කරන්නෙත් නෑ, නැත්නම් උත්සාහ කෙරුවට හරියන්නේ නැත්නම් ඒ පුද්ගලයා අරමුණ පිරිසිදු දැක ගන්නා වූ භාවනාමය මානසිකාරයේ පැවැත්මක් නැති නිසා අර නාම රූප ධර්ම හරි හැටියට නොදැකීම නිසා නොදැනීම නිසා මේක සුඛ සුභ වශයෙන් බදා ගැනීම නිසා ඉබේම ඒ නොදැනීම නිසාම නාම රූප විශේෂ උපාදානයක් ඇති කරන තරමටම ඝන බහල වෙන තණ්හාව පහළ වෙනවා නැත්නම් සමුදේ සත්‍ය පහළ වෙනවා ඒ අනුව නිවන සදාංග නිරෝධය තියා සදාකාලික නිවන තියා සදාංග වශයෙන් හරි නිරෝධයක් ලබා ගන්නට බැරි වෙනවා මාර්ගය ඇහිරිලා යනවා. මේ නිසා ඒ තදංග නිරෝධයක්වත් බුද්ධි වින් නොවිඳින ඒ හිත කෙලෙස් වලින් කෙලෙස් කිහිපක් ඉන්නවා. ඒක හොඳට තේරුම් අරගන්න අපේ හිත යම් අවස්ථාවක වර්තමාන මොහොතට එළඹිලා නැත්නම් වර්තමානයේ සිදුවෙන දැකීමක් නම් ඒ බව නොදන්නවා නම් වර්තමානයේ සිද්ධ වෙන්නේ ඇහිීමක් නම් ඒ ඇහිීම නොදන්නවා නම් ඒ වාගේම සදින්ද්‍රයට උදුරු වෙන්නා වූ මොනම දෙයක් හෝ වර්තමාන වශයෙන් අස්පනා පිට එලි ඉදිරිපත් වෙච්ච දේ නොදක ඉන්නවා නම් ඒ හිතේ කෙලෙස් ඒ හිතේ කෙලෙස් තියෙනවායි කියලා කියන්නේ සීල ශික්ෂා වශයෙන් ඇතා වූ පූර්වංගම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඈත් වෙච්ච මාර්ගය මොහොතක්. සීල ශික්ෂාවෙන් ඈත් වෙච්ච මොහොතක්. සමාධි ශික්ෂාව ගැන කතා කරන්න දෙයක් නැහැ. ප්‍රඥා ශික්ෂාවට ඉසෝසවන්ත. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දුරු වෙච්ච අවස්ථාවක් තමයි අපි එළඹ නොසිටි අවස්ථාවක් කියලා කියන්නේ. මේකට තව විදිහකින් කියනවා ප්‍රමාද වෙච්ච අවස්ථාවක් කියලා. අප්‍රමාදී භාවයේ නැති වෙච්ච අවස්ථාවක්. මේ නිසා අනිවාර්යයෙන්ම එවැනි පමා වෙච්ච මොහොතේ මානසිකාර්ය නොයලඹි මොහොතේ භාවනාවට නොනන්වාගත් මොහොතක් පාස අවිද්‍යාවේ වැඩිම සිද්ධ වෙනවා තෘෂ්ණාව ඒ කාම තෘෂ්ණාව වශයෙන් හෝ උපාදාන කරනවා එහෙම නැත්නම් මමයේ මාගේ මේක මම මෙසේ කළ යුතුයි කියලා දිට්ටි වශයෙන් අරගෙන හෝ උපාදාන කරනවා මේ නිසා කෙලෙස් වටය නොසිඳී පවතිනවා. මේ නොසිඳී පැවතීම නිසා සීලයේ දුර්වලකම් පහළ වෙනවා. සැක විතර්ක දේවල් පහළ වෙලා තමන්ට තමන් කරගෙන යන මේ කයේ දුස්චර්යයන්ගෙන් වෙන්වීම වචනයෙන් දුස්චර්යයන්ගෙන් වෙන්වීම ඔද්දල් වෙන්න පටන් අර ගන්නවා. මේ විදිහට කය වචන දෙකේ ගොරෝසු ගති නිබඳව සිද්ධ වෙන సంతాනයක් තුළ සමාධියට ඉඩ නැතුව යනවා නිතරම හිත කැළඹිලි ස්වරූපේ මුහුදරල්ල ගහන්නා වගේ අතෝරක් නැතුව නිතරම වේග ආවේග ඇති වෙන්න පටන් ගන්නවා. එවැනි හිතක් තුළ ඥානයක් කියන පිබිදීමකට කිසිම අවකාශයක් නැති වෙනවා. ඒ නිසා මාර්ගාංගයේ පූර්ව භාග මාර්ගාංග 8ම දුර්වල වෙන්න පටන් අර ගන්නවා අමනසිකාරයෙන් ගත කරන මොහොතක් පාසා තදංග වශයෙන් හෝ තදංග වශයෙන් හෝ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය අවබෝධ කිරීමක් නැතුව යනවා. මේක නිසා කෙලස් වටය නොසිඳී පවතිනවා. මෙවැනි හිතක් වට්ටගාමි කුසල් අකුසල් දෙකම සිද්ධ කරනවා. මෙවැනි හිතකින් ආය දුස්චරිත වචී දුස්චරිත, මනෝ දුස්චරිත තුනම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. සුචරිත සිද්ධ උඩත් සිද්ධ වෙන්නේ වට්ටගාමිනී විදිහට නිසා මේ මේ මෙවැනි හිතක් පවතින වාර වාර ගාණක් පාස භවයේ කෙරෙහි ඇදීම සිද්ධ වෙලා යනවා. ඒ කියන්නේ කර්ම රැස් වීම සිද්ධ වෙනවා. පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර විදිහට තින් ක්‍රියා පව් ක්‍රියා දෙක සිද්ධ වෙලා යනවා දුකතෝම. මේ සිදුවෙන කර්ම විපාක නොදී අතන හරින නිසා වට්ටවල බිඳීමක් සිදු නොවන නිසා ඒ කර්මානුරූපව අපි එදා ඉදිරිපත් කරගත්ත විදිහට මනුස්ස ලෝකේ, තිරිසන් ලෝකේ, අපාවල, බ්‍රහ්ම ලෝකවල ආදී, දේව ලෝකවල ආදී භවයේ යම් තැනක උප්පත්තියට ජව ඇති කරනවා. එතකොට විපාක වශයෙන් ඒක ඉදිරිපත් වෙනවා. මේක නිසා මේ වට්ටවල හිස වට්ට තුනෙන් විපාක වටේට හේතු වෙන්නා වූ කර්ම වටයත් කර්ම වටේට හේතු වෙන්නා වූ නොවේලී පවතිනා වූ මේ කෙලෙස් තෙතමනියක් නිසා දිගටම ඒවා එකින් එකට yaadමින් සංසාරයට බැඳෙනවා. මේ කෙලෙස් වටේ හිස වශයෙන් සලකන්නේ අවිද්‍යාව. මේ අවිද්‍යාව නොබින්දොත් එහෙම නැත්නම් සිදුවෙන මොහොතේ සිදුවෙන දේ නොදක සිටියොත් ඒ තාකල් අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් භවයේමයි නැත්නම් සංසාරයේමයි ඒක දිගින් දිගට කරකැවෙන්න පටන් අර ගන්නවා. මේකට උපමාවක් ඉදිරිපත් කරගත්තොත් සතෙක් අරගෙන බැලුවත් ජීවත් වෙන ගහක් අරගෙන බැලුවත් ඒ සතා තුලත් නැත්නම් ඒ ගහ තුලත් නිතරම ජීවත් වෙන තාක්කල් ශරීරේ පුරා විසිරී පවතින ආ වූ උත්තරමණයක් පවතිනවා. ඕජාවක් පවතිනවා. ගහකට කැපෙන ආයුධයකින් කපපුවාම ඒ ගහෙන් සීරාවක් ගලා බහිනවා. පණ තියෙන ගහක් නම් සමහර කිරි වශයෙන් ගලා බහිනවා. ඇඟේ උනත් කැපුණොත් ලේ ගලා බහිනවා. ලේ නැත්නම් වසා වුරුණු තෙල් ගසා ගලා බසිනවා. ඒ වුරුණු තෙල් ශරීරේ පුරා විසිරී පැවතී තියෙන තාක්කල් ඒ ශරීරයේ ජීවේ රඳා පවතිනවා. ඒ වරුණ තෙල් වියලී ගියා නම් යම් කිසි තැනක එතන ජීවිතේ රඳන්න බැරුව යනවා. ගහක් මැලවි ගියා නම් යම් කිසි මට්ටමකින් එහාට ඒ ගහ මිය යනවා. මේ මේ ගහේ යත්තා වූ මේ තෙතමන සෙවල පට්ටේ එහෙම නැත්නම් ශරීරයක ඇත්තා වූ විසවී ඇත්තා වූ මේ තෙතමන ගතිය දෙකම මෙන්න මේ කෙලෙස් තෙතමනයට බොහොම සමානයි. ගහක් අපි අරගෙන බැලුවොත් විශ්ලේෂණය කරලා මේ ගහේ ඇත්තා වූ මේ සෙවලපත්තේ ඊටාම සජීවී විදියට සක්‍රීය විදියට වැඩ කරනවා නම් ඒ ගහ ශීඝ්‍රයෙන් වැඩෙනවා. ඒ නිසා ගස්වල ලපටි කාලයේ මේ මේ තෙතමනේ බොහෝම සරයි. බොහොම තදයි. ඒ නිසා ගහ බොහොම උපවත්ත පැහැපත්ව පවතිනවා. ලපටි කොළය වියලි කොළයට වැඩිය පැහැපත්ව උපවත්ත පවතිනවා. මොකද එහි මේ තෙතමනේ වැඩි. මේ තෙතමනේ වැඩෙන්න පොහොර අවශ්‍යයි. ජලය අවශ්‍යයි වාතය අවශ්‍යයි ඉරේලිය අවශ්‍යයි මේ ආදී විදියට විවිධ දේවල් මේ ලෝකයේ තියෙන බාහිර දේවල් උපයෝගී කරගනිමින් මේ ගහේ ඇත්තා වූ ජීවයගෙන යන තෙතමනය තමා විසින්ම වැඩමින් පවතිනවා ඒ වාගේ තමයි අපේ මේ ඇත්තා වූ කෙලස් තෙතමනය රූප ආරම්මන සද්ද ආරම්මන, ගන්ධ ආරම්මන, රස ආරම්මන, පොට්ටබ්බ ආරම්මන, ධම්ම ආරම්මන කියන මේ ලෝකේ බාහිර වස්තු අරමුණු රස ඕජා වශයෙන් ගනිමින් අර කෙලස් තෙතමනය පෝෂණය ලබනවා. ඒ රස ආරම්මන සුභයි කියාගෙන මේ කෙලස් වටේ පෝෂණය කරන තාක්කල් මේ කෙලස් වටේ නොසිඳී පවතිනවා. ඒ වගේම තමයි ගහක මේ සෙවල පට්ටය ජලයෙන් පොහොරවලින් වාතයෙන් උණුසුමින් ගිරු එළියෙන් ආදී දේවල් වලින් පොහොර පෝෂණය ලබන තාක්කල් ඒ තුල අනෙකුත් පටක වර්ධනය සිද්ධ වෙනවා. ගහේ කඳ වැඩිලා ඉහළට තල්ලු කරනවා. කොළ අතුපතර විහිදී යනවා. මුල් පහතට විහිදී යමින් ගහ සරුවට අතුපතරලා දියලනවා. ඒ වාගේ තමයි අපේ මේ මමය කියා ගන්න උදව් වෙන මේ කය අර තෙතමනිය පවතින තාකල්ට හැදී වැඩෙනවා. කෙලස් වටේ පවතින තාකල් කර්ම ශරීරයක් වැඩෙනවා. විශාල කර්ම රාශියක් වැඩිම සිද්ධ වෙනවා. ඒ කර්ම රාශිය වැඩිවීමට ඕජාව පොහොර ඇති කරලා දෙන්නේ අන්නර කෙලස් වලින්. ඒ කෙලස් ඕජාව ලබා ගන්නේ ඇහෙන් නා කනෙන් නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, හිතෙන්. ඒ කණෙන් ලබා ගන්නකොට ශබ්ද කියලා කියනවා. ඇහෙන් ලබා ගන්නකොට රූප කියලා කියනවා. මේව හරියට ගහකට වැටෙන පොහොර වතුර වාගේ. මේ විදිහට ඒ තෙතමන සෙවල පට්ටය ගහේ සජීවීව සක්‍රියව පවතින තාක්කල් ගහේ ජීවිකා වෘත්තියේ ජීවත් වීම විකටෝම සිද්ධ වෙනවා. ඒ නිසා මේ බව දැනගෙන කවුරු හරි මේ ගස වියලවා යන්න ගස ජීවිතය නැතිකරන්නට සෙවලපත්තේ වියලවාලන්ට කටයුතු කරනවා නම් ඒ ගස ජලයෙන් වෙන් කරන්න ඕනේ. පොහොරෙන් වෙන් කරන්න ඕනේ. සූර්යාලෝකයෙන් වෙන් කරන්න ඕනේ. වාතයෙන් වෙන් කරන්න ඕනේ, උණුසුමෙන් වෙන් කරන්න ඕනේ. මේ වෙන් කරන්නට ඒ විද්‍යා ආධාරණ ඇත්තෝ විවිධ ක්‍රම භාවිතා කරලා ඒ ගහේ පාලනය ඇති කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ වාගෙම තමයි මේ කර්ම වට කෙලස් වට කම්ම වට විපාක වට කියන මේ වැඩපිළිවෙල දැක්කා වූ තණ්හා වූ සම්මා සම්බුද්ධජානන් වහන්සේ මේ විපස්සනා උපදේශ මාලාවකින් අපට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ කෙලස් වටය ප්‍රධානම වූ ඊටාම සූක්ෂම වූ නොසින්ද පවතිනා වූ කෙලස් වටය විලවාලයිම සඳහා ඇහැ විසයෙහි සංවරය කන විසයෙහි සංවරය නාසයේ විශේෂ සංවරය, දිව විශේෂ සංවරය, ශරීරයේ විශේෂ සංවරය, හිත විශේෂ සංවරය. මේ වැඩපිළිවෙල වෙනස් විදියකට සඳහන් කරනවා නම් සීල සංවරය, සමාධි සංවරය, ප්‍රඥා සංවරය. තවත් විදියකට සඳහන් කරනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නොවැඩෙන තාක්කල් පූර්වංගම වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල මාර්ගාංග ටික වැඩෙන තාක්කල් සම්පූර්ණ වෙන තාක්කල් තහවුරු වෙන තාක්කල් සමාධි මාර්ගාංග සම්පූර්ණ වෙන්න අමාරුයි මොකද සීල මාර්ගාංග තමන් වශයෙන් තේන පේනවා අනුන්ටත් පේනවා ගොරෝසුයි ප්‍රතිඵල වහ වහ ලබා ගන්න පුළුවන් ඊ타ත්ම ප්‍රකටයි සංසුන් හිත ඇත්තෙකුට ප්‍රකටයි ආධ්‍යාත්මික ගමනක් ගැන ආසාව ඇති කෙනාට ප්‍රකටයි. සංසාර බය ඇති කෙනාට සංවේගය පහළ ඇති කෙනාට සීලය රැකිය යුතු බව ප්‍රකටයි. එවැනි සීලයක් රැකපු රැකපු කෙනාට තමයි තේරෙන්නේ හිතේ විපල්ලාස වශයෙන් හිත තැම්පත් කරන්න ඕනේ සමාධි ශික්ෂාවක් අවශ්‍ය කරනවා తాවකාලිකෝ හෝ හිත තැම්පත් කරන්ට නම් සීලයේ සැකසිත කෙනාට සීලේ දුර්ලකම් ඇති කෙනාට සීලේ ගොරෝසුකම් ඇති කෙනාට මේ හිතේ සංවරයක වටිනාකමක් පේන්නේ ඒ ධර්මය සමාධි ධර්මය වටිනාකම පේන්නේ විනය සන්දෝෂෝ ධම්ම සන්දෝෂෝ ධම්ම සන්දෝෂෝ විනය සන්දෝෂෝ කියලා පාඩයක් අපේ මේ අපවත්ති නායක ස්වාමීන් වහන්සේ නිතර මතක් කරා යම් කිසි කෙනෙක්ගේ සීලේ නැත්නම් විනයේ දෝෂසහිත නම් සන්දෝෂ නම් ඒ සන්දෝෂ පුද්ගලයාගේ ධර්මය නිදොස් වෙන්න බෑ ඒ පුද්ගලයාගේ ධර්මය සන්දෝෂයි දෝෂසහිතයි ඒ වාගේම යම් කිසි කෙනෙක් අසා බලා ධර්මයේ හරියට නොදැන ගැනීම නිසා ධර්මයේ සන්දෝෂ භාවයක් පවතිනවා නම් දෝෂ සහිත භාවයක් පවතිනවා නම් ඔහුගේ සීලය નિවැරදි වෙන්න බෑ. සීලය දෝෂ සහිතයි. ඒ නිසා මේ දෙක අතර තියෙන්නේ අන්‍යෝන්‍ය මිශ්‍රිත භාවයක්. ඒ නිසා සීලය නැත්නම් භික්ෂු සීලයේ වශයෙන් නැත්නම් විනය වශයෙන් ගන්න දේ අපි පුළුවන් තරම් නිතරම විමසිල්ලේ. මේ දෙන උපදේශ පන්ති ප්‍රධාන වූ භික්ෂු සීලය ඒ අනුව මේ ස්ථානයට ආ වූ අරණ්‍ය ප්‍රතිපත්තිය ඒ මත ඉඳගෙන මේ උපස් විපස්සනාට සම්බන්ධ වෙලා දෙන මේ උපදෙස් සියල්ලටම කියන්න පුළුවන් සීලය කියලා. ඉන්නේ සීලය පිළිබඳ ගරු කරන්නේ නැත්නම් නොසලකනවා නම් ඒ පුද්ගලයාට සාක්ෂාත් කරන ධර්මයේ දෝෂ සහිතයි සම්දෝෂයි. මේ වාගේම යම් කිසි කෙනෙක් අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේ මේ මොන ධර්මයක්ද මෙතන කටයුතු කරන්නේ කියලා සුතමේ වශයෙන් අහලා දැනගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට වැටෙන්නේ නැහැ ඇයි ඉන්ද්‍රිය සංවර කරන්න ඕනේ කියලා. ඇයි සතර සංවර සීලේ වටිනාකම කියලා වැටෙන්නේ නැහැ. මොකද ධර්මයේ දෝෂ සහිතයි. මේ දෙක නිසා මේ දෙක සමබර වෙන්න ඕනේ. සමබර වෙච්චාම ධම්ම සංදෝෂෝ විනය සංදෝෂෝ විනය සංදෝෂෝ ධම්ම සංදෝෂෝ කියන දෝෂ දෙක අන්‍යෝන්‍ය වශයෙන් නැති වී යාමෙන් ධර්මයේ සහ විනය දෙකම පිවිතුරු භාවයටපත් වෙනවා. එහෙම නැත්නම් සීලය සමාධියට තුඩු දෙන ආකාරයකටපත් වෙනවා. එතකොට හිතේ ඇත්තා වූ ඝන බාල කෙලෙස් ආවේග දුරු කරන්නට ඕනෑ කියන අදහස පහළ වෙනවා. අන්න එහෙම කෙනාට වැටහෙනවා එහෙමනම් මේ කය සංවර කරගන්න ඕනේ. එහෙමනම් මේ ඇහ සංවර කරගන්න ඕනේ. කන සංවර කරගන්න ඕනේ. අනිකුත් ඉන්දිය ධර්ම සංවර කර ගැනීමෙන් මේ කෙලෙස් වත්තේට ආවදන මේ හේතු සාධක ධර්ම වියලවා හරින්න ඕනේ. වියලවා හරිමින් හරිමින් ඒ ක්ෂණයක් ක්ෂණයක් පාසා සමාධිය වැඩෙන ආකාරයට මනසිකාරය පවත්වන්න ඕනේ. ඒ සමාධියේදී තියෙන ලක්ෂණය මේකයි තදංග නිරෝධයක් පමණයි ලබන්න පුළුවන්. සමාධි අංග ඉදිරිපත් වෙනකොට සම්මා විරි සති සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා සති සම්මා වායාම සම්මා සමාධි කියන මේ සමාධි අංග යම් වෙලාවක එකලස් වෙලා එල්ල වෙලා යෙදුනනම් ඒ එල්ල වෙච්ච ක්ෂණයට නිරෝධය ලැබෙනවා. ඒ එල්ල වෙච්ච ක්ෂණයට අවබෝධය ලැබෙනවා. නමුත් ක්ෂණය එහාට සතිය පැවතුනේ නැත්නම් අර නිරෝධයට අයිති නැතු වෙනවා. తాවකාලිකව ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට తాවකාලිකව අත්දැකීම තමයි විපස්සනාවේදී මූල කොටසේදී ආදි කර්මිකයට සමාධි අවස්ථාවේදී ලැබෙන මේ විවේකය චිත්ත විවේකය ඒ චිත්ත විවේකයේ ක්ෂණයක් ක්ෂණයක් පාසා වැඩ කරගෙන යන මේ පුද්ගලයා තුළ වඩ වඩාත් ලාමාර සීලය වඩ වඩාත් තහවුරු වෙනවනම් සංවර වෙනවනම් වෙන්න වෙන්න අර පවතින ක්ෂණ වශයෙන් පවතින දේ ක්ෂණය දෙකක් ක්ෂණ තුනක් ක්ෂණ හතරක් විදියට මාර්ගාංග වැඩෙන්න වැඩෙන්න අනේ මට මේක දිගටම පවතිනවා නම් කොච්චර හොඳද කියලා සම්‍යක් කල්පනාව පහළ අන්නේ එවැනි කෙනාට තමයි විපස්සනාව සාධාරණයි. විපස්සනාවට හිත වැටුණා කියන්නේ අන්නේ තෙන්දි කියනවා. ඒ පුද්ගලයාට ආය තමන් තේරුම් ගන්නවා සීලේ පිපුතුරු භාවය යමකින් තමන් වශයෙන් තමන්ට දෙස් දෙන භාවය. අත්තානුවාද භය නැති ස්වરૂපය සීල ආනිසංශයක්. ඒ වගේම පරානුවාද බය එන්නේ නැහැ. ඔබ මේ දේ කරන්න එපා. ඔබ මේ දේට ගැළපෙන්නේ නැහැ. ඔබ මේ දේ විරසකව යනවා කියලා දුව නැති පඬිතයන් විසින් දොස් දෙන්නේ නැති ස්වරූපයක් සීලවන්තයාට ලැබෙනවා. ඒ අත්තානුවාද බය දුරු වෙලා යනවා. ඒ වගේම රටේ ආණ්ඩුවේ රජුරුවන්ගේ ඇමතිවරුන්ගේ නීති වලින් බය නැති වෙන්න පුළුවන් වෙනවා. දණ්ඩ බයෙන් නිදහස් වෙනවා සීලවන්තයා. ඒ වාගේ විතරක් නෙමෙයි මේ ජීවිතයේ අවසානයේදී අපායට මම ඇදගෙන යයිදෝ කියලා තියෙන අපාය භයක් නැති වෙලා යනවා. ඒ නිසා විපස්සනාව දිහාවට විපස්සනාව තරමට හිත වඩාගත්තේ යෝගාවචරයට සීලය ආරක්ෂා නොකිරීම නිසා අපි තමන්ටම දෙස් දෙමින් ගත කරන මේ අත්තානුවාදයේ බයේ ඇති මෝඩකම වැටෙනවා. මේක ගැළපෙන්නේ නැහැ කියලා වැටෙනවා. ඒ වගේම දකින් දකින් සෑම සියලු දෙනාගේම විශේෂයෙන්ම මොලේ කල්පනා හොඳ ඥානවන්තයින්ගෙන් පඬිතයන්ගෙන් දොස් ඇහෙන භාවය දැනනකොට විපස්සනා තරමට හිත වැඩිච්ච කෙනා ඉබේම තමන් කෙරෙහි උපදේශ දීගෙන සංවේගය පහළ කරගෙන අත්තානුවාද බයට පරානුවාද බයට හේතු වෙන්නා වූ සීලය දුර්වලකම් නැති කරගන්න. ඒ වාගේම දණ්ඩ බය කල්පනා කරනවා. අපාය බය කල්පනා කරලා සීලේ වහවහ හදා වඩා ගන්න. එතෙක් විපස්සනා උගන්වන ගුරුවරුන්ගෙන් ඒ අත්තන්ට උදව් වෙනවා. නමුත් ඒ තරමට යනකොට වහාම මේ කාරණා තේරුම් අරගන්නවා. සීලය වහාම නිසි මඟට යොද ගන්නවා. මේක වැරදුනා කියලා කනගාටු වෙන එක නෙවෙයි හදා ගැනීමයි ආයති සංවරයයි මේ ශාසනයේ ලස්සන. ඒ නිසා වහවහ ආයති සංවරයේ පිහිටනවා නැත්නම් ඉදිරියේ හරි ගස්ස ගන්නවා. හරි ගස්ස ගැනීමෙන් හරි ගස්ස ගැනීමෙන් සමාධිය ක්ෂණයක් වශයෙන් ලබාගත් සමාධිය දිගින් දිගට ගෙනියන්න වැඩ කරගෙන යනකොට ඒ ඉන්ද්‍රිය ධර්ම දිගට වැඩෙන්න පටන් අර ගන්නකොට විපස්සනාවෙන් අර කෙලෙස් අර විදියේ తాවකාලික තදංග භාවයක් නෙවෙයි මතු නොයදා විදියට මුලිනුතරා දැපීම නැත්නම් මේ ගහක සම්පූර්ණ ඒ සෙවල පට්ටය වියලවා දැමීම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒ අදාළ සංයෝජන ධර්ම වලට සම්බන්ධව අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරු වෙනවා. එහෙම වෙච්චාම යන්තනක ඒ කෙලස් වටේ කපල දැමන නැත්නම් කෙලෙස් වර්ගයේ මූල හිස අවිද්‍යාව කපලා දැම්මා නම් තණ්හා උපාදාන නැහැ. තණ්හා උපාදාන නැත්නම් දුක්ඛ සමුදය නැහැ. කර්ම රස වෙන්නේ නැහැ. කර්ම රස කෙරෙන්නේ නැත්නම් විපාක නැහැ. එතන එතනම මේ වට තුන දිගිය. නමුත් මේ වැඩපිළිවෙල කාරණා වශයෙන් සුතමේ වශයෙන් මේ විදිහට තේරුම් අරගන්න පහසු වුණත් භාවනා කරන යෝගාවචරය දන්නොත් ඇහිම තිබීවා දැකීම තිබියේවා ආග්‍රහණය තිබියේවා රස බැලීම තිබියේවා මේ ස්පර්ශය සම්පූර්ණයෙන්ම නැති වුණත් අඩුම තරමින් පිම්බීමක් ඇති වෙනවා කියලා මේ ශරීරයේ ඇත්තා වූ වැඩපිළිවෙල දිහා බලාගෙන ඉන්නකොට වුණත් එක එල්ලේ ඒ දෙස බලාන සිටීම බොහෝම දුෂ්කර වැඩක්. නිතරම වීරිය පවතින්න ඕනේ. එහිම හිත නැවත නැවත යොදවන වීරිය පවතින්න ඕනේ. ඒ වගේම පිම්බෙන අවස්ථාවේදී පිම්බීම බලන බව දැනගන්න ඕන. පිම්බීම බලන අවස්ථාවේදී මම පිම්බීම හැකිලීම බලනවා කියලා හරියන්නේ නැහැ. පිම්බෙන අවස්ථාවේදී පිම්බීම විතරයි. හැකිලෙන අවස්ථාවේදී හැකිලීම විතරයි. එහෙම නැතුව හැකිලෙන අවස්ථාවේදී පිම්බෙනවා කියලා හිතාන බැලුවොත් එතන නොදැනීමට ඉඩ එනවා. හැකිලෙන අවස්ථාවේදී පිම්බෙනවා කියලා දැනගෙන බැලුවොත් නොදැනීමට ඉඩ එනවා. ඒ වගේම හැකිලෙන අවස්ථාව පිම්බෙන හැකිල අවස්ථාවේ වෙන්කොට අත්දක ගන්න බැරි නම් ඒ කියන්නේ හිතේ එකලසක් නැහැ. පිරිසුදුකමක් නැහැ. පටලැවිලි. අවිද්‍යාව. ඒ නිසා මේ මධ්‍යස්ථ අරමුණක උනත් හිත නැවත නැවත යොදවනකොට හිතේ පැහැදිලිව හිතේ ස්වરૂපේ මතුවෙනකොට යෝගාවචරයට ඒකම සංවේගයට හේතු වෙනවා. කොච්චර දුෂ්කරද කොච්චර අමාරුද මේ මධ්‍යස්ථ අරමුණක හිත පවත්වාගෙන යන්නේ ඒකත් මේ නිසා මේ යෝගාවචරයට මුලින් උපදෙස් දෙනවා දවසේ වැඩි වේලාවක් වැඩි වාර ගණක් මේ විදිහට හිත අරමුණට එල්ල කර තබා ගැනීම තදංග වශයෙන් මේ කෙලෙස් වලට ඉඩ දෙන්න දෙන්නේ නැතුව මේ නාම රූප දෙක තේරුම් අරගන්න උත්සාහ කරන්න. ඒ විදිහට භාවනා කරගෙන යනකොට ඉබේම කායික වේදනා මතුවෙනවා. ඒ වාගේම අර වැඩට උදාගත්ත ඇති කරගත්ත භාවනා කරගත්ත තදංග නිරෝධයේ යාන්තම් ඇතිවෙච්ච සමාධිය වැඩට දමා ගැනීමක් වශයෙන් වැඩට යොදා ගැනීමක් වශයෙන් ක්‍රියාවට නැංවීමක් වශයෙන් උපදෙස් දෙනවා එහෙමනම් ටිකක් ඇවිදලා සක්මන් කරන්න සක්මන් කරන වෙලාවේදී අර එක ඉරියව්වකින් ඉඳගෙන ඉබේ සිදුවෙන පිම්බීම හැකිලින් බලනවා වගේ නෙවෙයි චේත සචේතනිකව සිදුවෙනා වූ එසවීම යැවීම තැබීම උත්කෘෂ්ඨ වශයෙන් කියනනම් විශාල සවිස්තරව කරනකොට එසවීම යැවීම තැබීම වශයෙන් එසවීම කරන අවස්ථාවේදී මොකද්ද එසවීම කියන්නේ කියලා නැවත නැවත ඒ හිත යොදවමින් නිවැරදි එල්ලේකින් නොනිමිච්ච වීර්යයකින් මේ වැඩේ කරගෙන යන්න උපදෙස් දෙනවා. එතකොට පරියංකේ උපයාගත්තා වූ ඒ සමාධිය පරියංකේදී උපයාගත්තා වූ ඒ වීරිය පරියංකේදී උපයාගත්තා වූ ඒ සතිය වැඩක් යාන්තමට කරන ගමන් ක්‍රියාව යොදවලා අර සතිය තහවුරු කරගන්න බලන්න. අර වීරියය ටිකක් අල්ලලා යන විදිහට වැඩ ගන්න පුළුවන් තත්ත්වයට උත්සාහ කරනවා. ඒ වාගේම සමාධිය ඉඳගෙන ගන්න සමාධියක් නෙවෙයි ඇවිදිමින් ගන්න සමාධියක් වශයෙන් විස්තර වශයෙන් කර ගන්න උත්සාහ කරනවා. මේ විදිහට සක්මනේ කටයුතු කරනකොට කටයුතු කරනකොට නැවත නැවතත් වාඩි වෙනවා සක්මන් කරනවා පරියන්කයට යනවා සක්මන් කරනවා මේ විදිහට කටයුතු කරගෙන කරගෙන යනකොට ක්‍රමයෙන් යෝගාවචරයාගේ දවසේ ඉතුරු දෛනික කටයුතු වලට අර සතිය පතුරවනවා. අර වීර්යය පතුරවන. අර එතකොට ඒ සමාධිය පැතිරෙනවා. පැතිරෙන වාර ගාණක් එනකොට මතක් කරලා දෙනවා දැන් වැඩ හිමීට කරන්න. වැඩ නැවතිල්ලේ කරන්න ඕන. කරන සෑම වැඩකටම මේ සතිය යොදවන්න ඕනේ. නොනිදා වීරිය පවත්වන්න ඕනේ. පවත්වමින් එක ඉරියව්වේ ඉන්නාseම දිගට සමාධිය පවත්වන්න උත්සාහ කරන්න ඕනේ. මේ මට්ටමට පුහුණු කරගත්ත මේ මට්ටමට යටත් වෙච්ච සංවර කරගත යෝගාවචරයට ඊගාට මතක් කරලා දෙනවා එහෙමනම් දැන් අහන වාරයක් දකින වාරයක් ආග්‍රහණ කරන වාරයක් රස බලන වාරයක් පාසා ඒ සෑම දෙයකම සතිය යොදවන්න කියලා. මොකද මේ මේ ධර්ම දේශනා මුලින් මතක් කළා වගේ දකින වාරයක් පාසා අහන වාරයක් පාසා හිත යදවීම බොහෝමත්ම දුෂ්කරයි. මොකද අපි සංසාරයක් ගණන් කරන්න බැරි කෙලවර කරන්න බැරි සංසාරයක් අහන දකින්නවා කියලා දැක්කේ රූප විතරයි. අහනවා කියලා අපි ගියේ සද්ද දිගේ විතරයි. ආග්‍රහණය කෙරුවා සුවඳ දිගේ විතරමයි. දිව රස බලනවා කිව්වොත් රසයේ දිගේ විතරමයි. ස්පර්ශය කිව්වොත් බාහිර සැප වස්තු විතරමයි. කල්පනා කරනවා කිව්වොත් සුඛ සැප තණ්හාව වඩන ධිට්ඨිය වඩන කල්පනා විතරමයි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා මේක පිළිබඳේ මේක පිටිපස්සේ දැකීමක් පිටිපස්සේ tire පිටිපස්සේ විශාල වැඩ රාශියක් මූල සූත්‍ර රාශියක් පවතින මේ රූපේ රූකඩේ දිහා විතරම බලා හිටියොත් මූල සූත්‍රය දැක ගන්න හම් වෙන්නේ ඒ නිසා රූපෙට රූකඩේට හිතාරින්න එපා රූකඩේ දකින්න නමුත් මූල සූත්‍රය දැක ගන්නට මුල් සූත්‍රයේ දැක්කොත් වහලේ උඩ ඉඳගෙන හසුරුවන මිනිසයාගේ අතත් දැක ගන්න පුළුවන් වෙනවා. ඒ අත පිටිපස්සේ මිනිසෙක් ඉන්න බවක් දැක ගන්න පුළුවන් වෙන නිසා පල්ලෙහා රූකඩේ නැටුවට උඩින් තමයි නැට වෙන්නේ කියලා මේ බාහිරේ දකින්න රූපේ කොහොම වෙතත් Taman තුල tire පිටිපස්සේ මෙතෙක් කල සිටවිගෙන ගිය වැඩපිළිවෙල තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා විපස්සනා උපදේශ මාලාවකදී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පාත වෙන ආකාරය බලනකොට මේ කෙලෙස් වටේ සිඳීම සඳහා මූලිකව අවශ්‍ය කරනා වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන වැඩපිළිවෙලක් තමයි මේ විපස්සනා උපදේශ පන්තිය. ඒක බැලුව බැලමට පේන්නේ නැහැ. මොකද මෙතන අපි මේ රූකඩ වැඩපිළිවෙලක් තිරේ දිහා විතරක් බලානින්නේ නැතුව සියල්ල දැක ගන්න ඇතිසැටියෙන් දැක ගන්න වැඩපිළිවෙලක්. ඒ නිසා යෝගාවචරය මුලින්ම ඉන්නේ රූකඩ දක්මක රූකඩේ දිහා බලාන කටත් අරගෙන බලානින්න ස්වරූපෙක. ඒ නිසා ඒක හොල්ලලා කරලා කරන්න බෑ. මතක තියාගන්න ඕනේ උපදෙස් දෙනවා. ඌකඩේ බැලුවට කමන්නේ නමුත් ඕකට නෙවෙයි පණ තියෙන්නේ. ඕකේ නෙවෙයි තියෙන්නේ වැඩපිළිවෙල. වැඩපිළිවෙල තියෙන්නේ ඕක පිටිපස්සේ කළු නූල් රාශියක් තියෙනවා. ඒ කළු නූල් රාශිය ගොනු වෙලා තියෙනවා තව අට්ටලයකට. අන්නේ අට්ටලේ රැඳිලා තියෙන එක අතක. ඒ අත පිටිපස්සේ තවත් වැඩපිළිවෙලක් කියලා අර රූපේ යත්තා වූ රූප ස්වරූපයට අමතරව නාම ධර්ම රාශියක් පවතිනවා කියන දැකීමේ බාහිර රූපේ වගේම මේක අහුවෙන්නා වූ ඇහක් තියෙනවා. ඇහි චක්ෂු ප්‍රසාදය කියන දෙයටයි මේ දේ ගොදුරු වෙන්නේ කියලා යෝගාවචරය වරක රූපේ දකින්න වගේම ඇහි චක්ෂු ප්‍රසාදයේ මේ අවස්ථාවේදී මේ වැඩේ යෙදවිලා ඉන්න බව දකිද්දිම අස්පනා අපිට සතිමත් සතියට අහු වෙන්න ඕන. අහු වෙනකොට පේනවා රූප දෙය බලායනකොට කටත් අරගෙන බලායනකොට දිවට නම් පේන්නේ නැහැ. ආශාව නිසා කට ඇරෙනවා. නමුත් පේන්නේ නම් ඇහැට විතරයි. අන්න ওই විදිහේ යෝගාවචරයට පේන්න පටන් අර ගන්නවා මෙතන මුළු ශරීරේ මම දකිමි කියන වැඩ පිළිවෙලක් අපි මේ වෙලාවේ පනවගෙන බලන්නේ හිටියට සිද්ධ වෙන්නේ මොකද්ද? අර රූපයෙන් එනා වූ ආලෝක තරංග වගේක් ඇහි චක්ෂු ප්‍රසාදයේ උද්දීපනය වෙලා තියෙනවා. චක්ෂු ප්‍රසාදයේ කිතිකවමින් පවතිනවා. මේ කිති කැවීම සිදු වුණත් හිත එතනට ඉනෝ. ඒ දුනානම් අපිට ඒක විඳින්න බෑ. මොකද ඒ වෙලාවෙම කනත් කිටි කැවීමෙන් පවතිනවා. ඉඳගෙන ඉන්න තැන පුටුව නිසා හෝ කකුල් දෙක නිසා හෝ ශරීරයත් කිටි කැවීමෙන් පවතිනවා. නමුත් මේ වෙලාවේ අපිට හිත ගිහිලා තියෙන්නේ ඇහැට. ඒ නිසා අපි දකිනවා. මේ නිසා දකින වෙලාවේදී සතිමත් වෙනවා කියලා කියන්නේ රූපයෙන් විතරක්ම ගිජු වෙලා ලොල් වෙලා තණ්හා මට්ටමින් බලනවා නෙවෙයි ඇහත් දකින. ඒ ඇහැට යොමු වෙනා වූ නාම ධර්ම කියනා වූ හිතක් දකින්න. මේ විදිහට රූපයත් ඇහත් හිතත් ඒකරාශී වීම නිසා පූර්තු වීම නිසා ඇතිවෙනා වූ ස්පර්ශය නිසා විඳීමක් පහළ වෙනවා. ඒ විඳීම නිසා තණ්හාව පහළ වෙනවා. දැන් යෝගාවචරය මේ මුළු වැඩපිළිවෙලම ඉරේ ඉස්සරහා පිටත් ඉරේ පිටිපස්සේ සිදුවෙන සියල්ලම දකින්නකොට තේරෙනවා කොච්චරනම් කාලයක් සංසාරේ මෙන්න මේ දුක ඇති කරන නාම රූප ධර්ම දෙක නාම රූප වශයෙන් නොදැක්ක නිසා කොච්චරනම් අපි මේ නාම රූප හොය හොයා ඇවිද්දද බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරන චතුම්නම් ආර්ය සත්‍යානං සතර වූ ආර්ය සත්‍යයේ ඇති හැටියෙන් නොදකපු නිසා මම මේ සංසාරයේ දීර්ඝ මධ්‍යහන සංසාරයේ විකේට සංසාරියා මම වාගේම ඔබලත් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මමං චේවතු මහා කංච මම වාගේම ඔබලත් මේ දුක දෙන්නා වූ නාම රූප ධර්ම දුක වශයෙන් නොදැක්ක නිසා මේ නාම රූප දෙක සුභ වශයෙන් අරගෙන ඒවා වඩා ගනිමින් අනන්ත සංසාරේ ඇවිද්දා ඒක නිසා මේ නාම රූප ධර්ම නාම රූප වශයෙන් දැක ගන්න නම් නාම රූප ධර්ම පූර්ණව දකින්න ඕනේ සම්පූර්ණයෙන්ම දකින්න ඕනේ. විවිධ විදියට දකින්න ඕනේ විපස්සනාවෙන් දකින්න ඕනේ. විවිධ උපස්සනාව තියෙන්න ඕනේ. ඒ නිසා හිත අරමුණකට යෙදෙවුවා නම් සම්පූර්ණ හිතම යොදවන්න. හිතම යොදවලා පිම්බීමේදී තියෙන්නේ එකයි කියලා කියන්න හදාන්නේ නැතුව පිම්බීම සිදුවෙන වෙලාවෙදී පිම්බීමේ තෙරපීමක් තියෙනවා නම් තෙරපීමක් දකින්න ඕනේ. තදවීමක් තියෙනවා නම් තදවීමක් දකින්න ඕනේ. චලනයක් තියෙනවා නම් චලනයක් දකින්න ඕනේ. දරණ ශක්තියක් තියෙනවනම් දැරීමේ ශක්තිය දකින්න ඕනේ. උණුසුමක් තියෙනවනම් සීතලක් තියෙනවනම් වැగిරෙන බවක් තියෙනවනම් තද බවක් තියෙනවනම් මොළොක් බවක් තියෙනවනම් මේ සියල්ලම දැකගනිමි කියන අදිස්ථාණයෙන් බලන්න ඕනේ. ඒව නැත්නම් යාන්තම් මොකක් හරි දැකපු ගමන් මම පිම්බීම මතුණා පිම්බීම මෙනේ කරා මට ඒක වැටුනේ මෙහෙමයි. හැකිලිම මතුණා හැකිලිම මෙනේ කරා ඒක මට වැටුනේ මෙහෙමයි පිම්බීම හැකිලිම කරා. ඒකෙන් ඉවර වෙන්නේ නැහැ විපස්සනා. විපස්සනාවට හොඳ පදනමක් ඇති වෙන්න නම් පිම්බීමේ ඇත්තා වූ විවිධ හැඩතල වායෝ ධාතුව කරන විකාර දැක ගන්න ඕනේ. තේජෝ ධාතුව කරන විකාර දැක ගන්න ඕනේ. ආපෝ ධාතුව කරන විකාර දැක ගන්න ඕනේ. පඨවි ධාතුව කරන විකාර දැක ගන්න ඕනේ. ඒ දැක ගන්නා සුළු අදිෂ්ඨානය ඒ වීරියේ තෙන්ට යෙදෙන තාකල් ඒ යෝගාවචරයට එතනින් එහාට යන්න හම් වෙන්නේ. ඒ අර නොදැකීමේ ඇත්ත ඇති හැටි නොදැකීමේ අඩුපාඩුව පුරවන්නේ අවිද්‍යාවයි. මේ අවිද්‍යාව නිසා මේ යෝග අවතරට එපා වීම පහළ වෙනවා. කම්මැලි වීම පහළ වෙනවා. ශ්‍රද්ධාව ගෙවිලා යනවා. වීර්යය ගෙවිලා යනවා. සතිය ගෙවිලා යම් වෙලාවක නම් පින්බීමේ සියලු දේම මම දැකගනිමි දැනගනිමි කියලා පින්බීම વિશે පූර්ණ හිත සම්පූර්ණ හිතින් කටයුතු කරනවා නම් ඒ යෝගාවචරයා ඒ පින්බීමේ එකක් දැකලා මම දැක්කා කියලා කියන්නේ. මට දැනට දකින්නේ මෙච්චරයි තව මේකේ ඉතිරි පිටිපස්සේ තියෙනවා වැඩ පිළිවෙලක් කියලා වායෝ ධාතුවේ සියලුම අංගෝපාංග දැක් ගන්නා සුල්ලේ භාවනාව ගේ. තේජෝ ධාතුව වායෝ ධාතුව තේජෝ ආපෝ පඨවි ආදී සෑම දෙයක්ම. එතකොට තමයි ඒකට විපස්සනාව විවිධ උපසනාව කියලා කියන්න පුළුවන්. එහෙම නැතුව මම පිම්බීම දැක්කා පිම්බීම කියන්නේ මෙච්චරයි කියලා කිව්වනම් ඒ යෝගාවතරගේ හිත වේලිලයි. ඒ යෝගාවතර හිත දඩදන් වෙලයි. මෙලෙක් සියලු දේම මම දැක ගනිමි කියන සම්‍යක් කල්පනාව නැත්නම් දුක්ඛම් පරිඤ්ඤය මම පිරිසිඳ දැකගනිමි දුක්ඛ සත්‍යය මම පිරිසිඳ දැකගනිමි දැක ගන්නා දැකගත්තේ නැත්නම් දුක්ඛ සත්‍යය මට අවබෝධ කරගන්න බෑ ප්‍රතිපරිවර්තයට තොදන් කරලා බුදුරජාන් වහන්සේ දේශනා කර ඒ සත්‍යය තාම කැවිලා නෑ මේ විපස්සනාවට ඒ නිසා යෝගාවචරය ඒ පින්බීම දකින්න එකයි නැත්නම් දෙකයි උදේ ඉඳලා හැන්ද වෙනකම් බලා හිටියත් එච්චරයි එච්චරයි කියන ඒ වාගෙම තියෙන හැකිලිම ගත්තත් එච්චරයි. යැවීමේදී එසවීම යැවීම දබීම කරත් කොච්චරවත් මම බැලුව මොනවාක්වත් දැක්කේ නැහැ කියලා. ඒක ස්වરૂපයි. මොකද ඒ නිසා තමයි මේ කෙලෙස් වත්තේ වැඩුනේ. ඒ නිසා තමයි අපි මේ දීර්ඝ සංසාරේ සංසරණය කරන්නේ. ඒක කඩන්ට ඒක වියලවා හරින්න තමයි බුදුජාන් වහන්සේ මේ කවදාකවත් ලෝකේ බුද්ධෝත්පාද කාලයකට කලින් නොතිබුණා වූ වර්තමාන මොහොතට හිත යොදලා මතුවෙන අරමුණ විවිධ හැඩතල වලින් දැක ගන්න උත්සාහ කරන්නට කියලා තේරෙන භාෂාවෙන් ව්‍යාකරණ වලට අනුව වචන වලට අනුව භාෂාවකට නංවනවා. මහා කරුණාවක් මෙතන තියෙනවා. ඒ නිසා මේ එකම වචනයකවත් එකම ඉස්පිල්ලකවත් එකම පාපිල්ලකවත් අතහරින දෙයක් නෑ. අතහැරෙන්නේ නොදැක නිසා. නොදකින්නේ නොබලන නිසා. නොබලන්නේ අන්නර කියන වීලි ගතිය නිසා. අන්නර තාම උනන්දු නැති තාම එළඹ නොසිටි ගතිය මේ අනුව බලනකොට පිම්බීමක් විස්තර සවිස්තරව දැක ගැනීම තුළම විශාල වැඩ රාශියක් තියෙනවා. ඊගාට හැකිලිම මේ විදිහට යනකොට වේදනාව, හිත පිට යාම, සද්ද ඇහිම විවිධ විවිධ අරමුණු. සක්මනෙත් ඒ වාගේම. ඒ විදිහට කටයුතු කරන යනකොට ඉරියව් පැවැත්ීමේදී සංසුම් භාවයේදී විවිධ විපස්සනා ක්‍රම. ඒ වාගේ දැකීමේ, ඇහිීමේ විවිධාකාරව අපිට මේ කෙලෙස් වත්තේ සිඳලෑමේ විවිධ දේවල් වෙන වෙන මොහොතේ වර්තමාන වශයෙන් දැකගැනීමේ විශාල ක්ෂණ එකක් පස්සේ එකක් ඇදී යන අවස්ථාවක් තියෙනවා. යෝගාවචරය මේ කෙලෙස් වත්තේ සිඳලාමේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් පිරිසිදු දැකගනිමි කියනවනම් මේ සෑම දෙයක්ම අල්ලා ගන්නා චේතනාව තියෙනවා. අප පිළිපන්න ස්වરૂපේ වැඩට බැහැගත් ස්වરૂපේ තියෙනවා. එහෙම යනවනම් <clears throat> අර මුලින් සඳහන් කරපු විදිහට සීල ශික්ෂාවේ අතට බරක් වෙන්නේ නැහැ. සමාධි ශික්ෂාව බරක් වෙන්නේ නැහැ. ප්‍රඥා ශික්ෂාව ඉස්සරහ දෙයක් කරදරයක් වෙන්නේ නැහැ. ප්‍රමාණිකූලව වැඩෙන්න පටන් අර ගන්නවා. අර විදිහට ගහෙන් සතෙක්ගෙන් අපි අරගන්න ආදර්ශේ වගේ කෙලස් වත්තේ නැත්නම් මේ තෙතමනය යම් වෙලාවක සිදී ගියා නම් ඒ ගහ තවදුරටත් අතුපතර වීදී වැඩෙන්නේ නැහැ ඒ ගහේ මල්පල දරන්නේ නැහැ ඇට පැලවෙන්නේ ඇට හැදෙන්නේ නැහැ ඇට හැදුනට ඊගාවට ගහකට යන්නේ නැහැ. ඒ වාගෙන්න මතු භවයක් නැතුව යනවා. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? ගහට නිසි ආයුරෙන් පොහොර ජලය ආලෝකයේ උණුසුම වාතය ලැබෙනවා නම් ඒ ගහේ සෙවල පට්ටේ සරුවට වැඩෙනවා. ගහ අතුපතර වීදී වැඩිලා නිසි කල මල්පල දරනවා. මේ මල්පල දරලා ඇට ගෙඩි ගහෙන් වෙන් වෙලා යනවා වගේ පෙනුනට ඒ ඇටවල ගෙඩිවල අන්න අර සෙවල ස්වરૂපය සජීවී තෙතමනය අනුසේ වශයෙන් පවතුන. ඒ ඇට අරගෙන කොච්චර වේලලා දැම්මත් පේන්න තියෙන සම්පූර්ණ වේලිච්ච වී යට ටිකක් වගේ. සම්පූර්ණ වේලිච්ච බොන්චියක් ටිකක් වගේ. නමුත් ඒක පොළොවට යට කෙරුවොත් ආයේ බීජයක් කුකුරලා කණු කැපිලා පළවිලා යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ වගේම තමයි අපි සමහර වෙලාවල් වලට දැන් භාවනාව හොඳට යනවායි කියලා කරපරා කරගෙන හිටියට ඒ තුල નિયමම ආකාරයේ අර කියන විදිහේ හිතට අරමුණ එල්ල වෙලා ඍජුව පවතින්නේ නැත්නම් ඒ තුල කෙලෙස් රිංගනවා. කෙලෙස් ආසාවක් ඇති වෙන්නේ නිකාන්ති වශයෙන් ඕ කෙලෙස් පවතිලා අනුසය කෙලෙස් නොසිඳී පවතින. ඒ අනුසය කෙලෙස් පවතින තාකල් ඊගා මොහොතදී රූපාරමණයක් පැටිච්ච ගමන් අර අනුසය කෙලෙස් නැගිටිනවා. පරිඋත්ථාන මට්ටමට එනවා. පරිඋත් ทาน මට්ටමට ආපු වෙලාවේදීවත් පාලනය කරගන්න තරම් ඉන්ද්‍රිය සංවරයක් නැත්නම් චාරයක් නැත්නම් ජීවිතේ ඒක වීතික්‍රම අවස්ථාවට යනවා. කාය වශයෙන් වීතික්‍රමණය වෙනවා. ක්‍රියාවට නැගෙනවා. වචනේ වශයෙන් ක්‍රියාවට නැගෙනවා සිල්පද කැරේ. අන්නේ විදිහට තමයි ගහක් අර විදියට තමන්ගේ සෙවල පට්ටේ සරුවට වවාගෙන ගිහිල්ලා ඒන් විශාල ගහක් කර්මයක් වශයෙන් වවලා ඒ කර්මයෙන් ඵල ඇති කරනවා. ඒ ඵල විපාක නොදී හරින්නේ නැහැ. කොහොමද ඒ ඇතයේ අනුසය වශයෙන් හෝ අර ගහේ ඇත්තා වූ ජීවයේ ඕජාව අනුසය වශයෙන් ගෙනියලා වෙන තැනක පැල කර ගන්න පුළුවන් වගේ මේ ජීවිතයේ අපේ කෙලෙස් වටේ නොසිඳී පවතින තාක්කල් විපාක වටේට ඉඳී තියෙනවා. මොකද කර්ම සිද්ධ මේ නිසා කෙලෙස් වටේ බිඳලීමේ වැඩපිළිවෙල තේරුම් අරගන්න ඕනේ. ඒක ගැන අපි උදාහරණයක් විදිහට අරන් ගත්තොත් අහන අවස්ථාවක් කල්පනා කරන්න. මිහිරි සංගීත රාවයක් වෙන්න පුළුවන් නැත්නම් කන ප්‍රිය කරන සාධයක් ඇහෙනවා අපි දෙකට එක හිතකින් නැත්නම් මොකක් හරි කල්පනාවක නිමග්නව මේ සද්දය අහගෙන ඉන්නවා අහගෙන ඉන්න තාකල් අපිට මේ සද්දේ මිහිරි භාවයේ වැටෙනවා හිත මානසිකාරයේ වශයෙන් ඇහිම ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කිරීමක් නැහැ මේ නිසා මේ සද්දය වේවා තව දිගට පවතිවා නතර වුණොත් තව ලං වෙලා පරිසිදු අහගැනීමේ ආසාව ආදී විදියට මේ සද්ද විෂයෙහි ආසාව ලොල් බව පහළ වෙනවා. පහළ වෙලා තව ටිකක් කල් ඒ ආසාවේම නැත්නම් ඒ සද්දේ තීව්‍ර කැමැති භාවයටපත් වුනොත් ඒක සින්දුවක් නම් ඒ සින්දුව ඇති දෙීමට නැවත අහන්න ලැබේවා. නැත්නම් ඒක පුද්ගලයේ මිහිරි ස්තුති කතාවක් නම් ඒ පුද්ගලයා මට නැවත හමු වේවා. ආදී විදියට ඒ දේ මා සතු කර ගැනීමේ මගේ යාමට ඉඩ නොතැබීමේ ව්‍යාපාර කල්පනාවෙන් පටන් අර ගන්නවා. දිගින් දිගට අර ඒ සද්දේ විශේෂයි ඒ සද්දේ අහන්ත මත අනේ පින තිබුණා මගේ කන හොඳට ඇහුණා කියලා කන විශේෂයි ඒ ආපු මම කොච්චර වාසනාවන්තයද කියලා මමෙකුත් කියන විදිහට දීර්ඝ වැඩ පිළිවෙලක් අතර පහළ වෙනවා. නමුත් යම් කිසි කෙනෙක් ඒ වෙනුවට සද්දේ ඇහෙන වෙලාවේදී ගුරු උපදේශය නිසා හෝ නැත්නම් තමන්ට සංඝ බය නිසා හෝ ඉදurang සංවර කරන අදහසින් හෝ ඒ අවස්ථාවේදී ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරොත් ඒ මෙනෙහි කරන යෝගාවචරයට පිළිපන්න පුද්ගලයාට අර කලින් පුද්ගලයාට සේම සද්දයක් ඇහෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒහිම ගැලී ගැනීමක් නැහැ. මොකද වර්තමාන වශයෙන් හිත පවත්වන නිසා සම්පූර්ණ සංසිද්ධියම පේනවා. මේ විශේෂ කන වැඩ කරන හැටි මේ කොච්චර ඇහිම සිදු මේ සිදු වුණත් Tamanට මේක වැඩි කරගන්න ශරීරයේ අනංගෝපාංග වලින් කරන්න බෑ. ඇහි කණෙන්මයි සිද්ධ වෙන්නේ කියන එක කණේ කිටි කැවීම වැටහෙනවා. ඒ විදිහට මේ සද්දයක් සෝතා සෝත ප්‍රසාදයක් කියන මේ රූප ධර්ම නිසා හිත එහිට ඇද අරගෙන තියෙන හැටි හිත එහිට යොමු වී තියෙන හැටි සෝත විඥානයේ වශයෙන් මේ වෙලාවේ කල්පනාවල් නැහැ. දැකීම් නැහැ. රස බැලීම් නැහැ. ගඳ බැලීම් නැහැ. සදැනෙන්නේ නැහැ. ඇහෙනවා විතරයි. මොකද මෙයාගේ මානසිකාරයේ යොදවලයි දැන් තියෙන්නේ. ඉස්සරලා පුද්ගලයා කල්පනා සිද්ධ වෙනවා අනිකුත් වැඩවලට හිත යොදනවා අතරමැද අහනවා හිතානින්නේ අහනවායි කියලා. නමුත් හිත දෙකටයි. මෙතන නෑ හිත සම්පූර්ණ හිත වශයෙන් යොදවලා තියෙන නිසා ඒ පුද්ගලයාගේ මානසිකාරයේ මේට යොදවෙන නිසා මානසිකාරයත් වැටෙනවා. එතකොට සෝත විඥානයක් වැටෙනවා. ඒ අනුව වේදනාව ඇති වෙන හැටි වේදනාව නිසා තණ්හාව ඇති වෙන ආදී විදියට මේ විසා වැඩ රාශිය වෙන යාන්ත්‍රණය දවසින් දවස ක්ෂණයෙන් ක්ෂණේ වඩ වඩාත් වැටෙනවා. වාර එක සද්දය, වාර එක සෝත විඥානයේ වශයෙන් කන යෙදෙන හැටි, වාර එක මේ සඳහා හිත යෙදෙන හැටි, වාර එක මේ විදියට ඔක්කොම හේතු භූත ධර්ම ගොනු වුණාට පස්සේ ඒ විශේෂ වේදනාව පහළ වෙනකොට සුඛ වේදනාව දුක් වේදනාව තවත් වරික කල්පනා වෙනවා ඒ නිසයි තණ්හාව පහළ වුණේ කියලා තණ්හාව පහළ වීම පුරුක් පුරුක් වශයෙන් එක එකක් වශයෙන් පහළ වෙලා තේරෙනවා මේ දේ නොදන්නා නම් වහල් භාවයෙන් ඒකාන්ත වශයෙන්ම තණ්හාව පහළ වෙනවාමයි ක්‍රමක්‍රමයෙන් තණ්හාව පහළ වෙන යාන්ත්‍රණයේ ඇති වෙච්ච නිසා වහලෙක් විදියට තණ්හාවට දාශකම් කරන්න ඕනේ නෑ තණ්හාව ඇති වෙන්න කලින්ම ඇත්ත ඇති හැටියෙන් දැකීම කියන විද්‍යාව පහළ වීම නිසා තණ්හාව පහළ වෙන්න තියෙන අවස්ථාව දුර්වල වෙනවා බොඳ වෙනවා ඒ නිසා යෝගාවචරය දවසක අසද්දීම ඇසීම මෙනෙහි කරද්දීම ඇසීම විශේෂයතා වූ තණ්හාව ජයගන්නවා මේ නිසා යෝගාවචරයට අර කෙලෙස් භූමියක් වෙච්ච කෙලෙස් වටේ ඇතිකරන භූමියක් වෙච්චා වූ ගුණා වූ මේ සද්දය කෙලෙස් භූමියක් වුණා වූ මේ සෝත විඥාණය කෙලෙස් භූමියකට හේතු භූත වුණා වූ මේ සෝත ප්‍රසාදය ආදී සෑම සියලු දෙයක්ම විපස්සනා භූමියක් වඩපත් වෙනවා මේකට හේතුව සම්මා දිට්ඨිය වශයෙන් තමන් අර වර්තමාන මොහොතේ අහුම්කන් දෙද්දිම අහුම්කන් දීම පිළිබඳව ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරපු වාදය. මෙනෙහි නොකර කල්පනා කර කර විවිධ දේවල් අතර විසිරුණු හිතකින් ඇහෙන වාරයක් පාසා ඇත්ත ඇති හැටියට නොදැනීමේ අපපටිපත්‍ය අවිද්‍යාව පහළ වෙනවා. ඒ ඇත්ත ඇති හැටියට නොදැකීම නිසා මේ සද්දේ මට වේවා කියන තණ්හා උපාදානය පහළ වෙනවා. මම මේ දේ හොඳින් අහන්න ඕනේ මේ දේ මම අහන්න ඕනේ කියන විදිහට දික්ටි උපාදාන පහළ වෙනවා මේ අනුව මේ පුද්ගලයා කෙලෙස් රාශියක් මෙතන වවා ගන්න. නමුත් මෙනෙහි කරන වාරයක් පාසා අර අපපටිපත්‍ය විද්‍යාව මිත්‍යා ප්‍රතිපත්‍ය විද්‍යාව විදිහට ඇත්ත ඇති හැටියට නොදැකීම නැත්ත් ඇති හැටියට ගැනීම කියන මේ මෝහ පට කැපිලා ඒ නිසා කල්පනා කර ගන්න ඕනේ. ආහන වාරයක් පාසා මිනේ නොකරන්ට නොකරන්ට මෝහ පටල බැඳීම සිද්ධ වෙනවා. ක්ෂණයක් අසතියෙන් පසු වෙනවා නම් ක්ෂණයක් මෝහ පටල බැඳෙනවා. ක්ෂණ දෙකක් අසතියෙන් නම් මෝහ පටල දෙකක් බැඳෙනවා. අපේ සංසාරේ බැඳිච්ච මෝහ පටල කොච්චරනම් ඇද්ද කියලා කල්පනා කරගන්න. නමුත් මේ බුදු රජාණන් වහන්සේ දීපු මේ යගදාවේ සැර කොච්චරද කියලා කියනවනම් එක මොහොතක් පූර්ණ හිතින් මෙනෙහි කරනවා නම් අර මෝහපටල රාශියම කපාගෙන ගිහිල්ලා අඩු ගානේ සත්‍ය තේරුම් ගන්නවා. අඩු ගානේ කන තේරුම් ගන්නවා. අඩු ගානේ සත්‍ය විඥානේ තේරුම් ගන්නවා. අඩු ගානේ වේදනාව තේරුම් ගන්නවා. නැත්නම් තණ්හාව තේරුම් ගන්නවා. නමුත් මෝහපටලයට ආවැඩුව අර ලක්ෂ කෝටි ගාණක් තිබුණ මෝහපටල තව එකක් වැඩි. ඒ නිසා තේරුම් අරගන්න වර්තමාන මොහොත සතියෙන් ගත කරනවා කියන්නේ කෙලෙස් වත් කැපීමක් අසතියෙන් ගත කරනවා කියලා කියන්නේ කෙලෙස් වත් වැඩිවීමක් සංසාරේ වැටෙනවා. මේ විදිහට අපි වගකීම මෝහතකට අඩු කරගන්න පුළුවන්. මෝහයෙන් මෝහතට පවතින අඩු කිරීමක් කරගන්න පුළුවන්. කරගෙන සංවේගී උපදවා ගන්න. මේ සම්බන්ධව තවත් විස්තර ටිකක් සම්බන්ධ කරලා දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. අදට මේ මට්ටමට නතර කිරීමෙන් මේ යෝග අවතරේන්ට මෙතෙක් කරගෙන ගිය භාවනාවෙන් ලැබපු අත්දැකීම් සියල්ල වර්තමාන මොහොතේ පිටු කරලා රැස් කරලා වහ වහ ඇහිීමක් දැකීමක් පාසා විපස්සනා භූමියක් කරගන්න අවස්ථාව ලැබේවා මෙතෙක් වැඩෙමින් තිබුණු කෙලෙස් භූමිය විනාශ කරගන්නට එහෙම නැත්නම් කෙලෙස් වර්ගයේ බිඳ සිඳ ගන්නට මේ ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි මේ ධර්ම දේශනාව අදට මෙතනින් සමාර කරනවා ඉත්තාවදාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සති දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවදාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතුතාවතාච අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං අම්මේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච භුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච භුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරං ඉදං ඥාතිනං හෝතු දුක්ඛිතාවන්තු ඥාතයෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ